පක්ෂව කටයුතු කරන නිසා මේක දිගට මොන වෙයි කියලා එහෙමනම් ඔය සංසාරේ හොඳයි නිවනට වැඩිය හොඳයි කියලා දිගටම සංසාරේ කතා කතා යන්න පටන් ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ සද්ද බල ආයෝජනය, සද්ද බල ශක්ති වැය වීම සිදුවෙන්නේ ආරම්භ දහසේදී පමණයි. අපේ තියෙන ජීහි යෝගාවචරයේ එහෙම නැත්නම් පූර්ණ කාලව නොයේදී ගත කරන කතියට වෙන්නේ හැමදාම ආරම්භ දාසිය විතරමයි ඉන්නේ. ඒක උගම් විදසට. සමදාකත් ඒක බල්ලා කට්ටිය අඳලා එකම දවසටපත් වෙන්න දෙන්නේ නැහැ. හොද හොද මඩිලා. පොඩ්ඩක් බාහන කරලා ආයෙ ගෙදර යනවා. ආයෙ බාහන කරන ආයෙ ගෙදර යනවා. ආයෙ බාහන කරන ආයෙ කීකරගෙන හැමදාම එක තැන කරකැවෙනවා කියන්නේ. ඉතින් මේ කාලේ හොඳට කර්මගේ වෙනවා හැබැයි. පරමතර පකුසල කර්ම තක తీරුකන් මට්ටම් වෙලා මූල මට්ටම් වෙලා හිටිනවා. එනිසා මොකද සිද්ධ වෙනවා ඒක කල්පනා කරගන්න ඕනේ යම් වෙලාවකට ඒ ගත්ත ආරම්භ ධාතුව නික්කම ධාතුවක් වගේ ඉදිරියට යත් ගත්තොත් අන්න ධර්මයක් වෙනවා අන්න ගමනේ පෙර නැග්මක් එන්න පටන් ගන්නවා නැත්තම් ආයතනයක් ආරම්භ ධාතුවේම තමයි ඒක අර කියනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් ගොවිතැන් බක් කරන එක කන්නේ වැඩ කරන මනුස්සයාට කන් එකට සැරයක් සෑහෙන්න මේ වනාත සුද්ධ කරන්න වෙනවා නියමඩ තියන්න වෙනවා සෑහෙන තනකොළ. නමුත් අවුරුදු දෙකන්නේ වැඩ කරන මනුස්සයාට එච්චරම වනාත සුද්ධ කරන්න ඕනේ නැහැ මොකද ගිය පාර සුද්ධ කරපනාත මාස 6න් පස්සේ කපන්න සිද්ධ වෙන්නේ දීසි. නමුත් සමහර හොඳට වාල්සතුන් කියන වලේ ජලයේ තියෙන කට්ටගේ මැද කන්නේ වැඩ කරනවා. අවුරුද්දේ තුන් කණයක් වැඩ කරනවා. එතකොට වනාතේ සුද්ධ කිරීමක් අමාරු නැහැ. නිතරම තියෙන ගොවිතැනේ නිසා ගොවි බිමිත් තනකොළ වෙනවා අඩුයි, නියරෙත් තනකොළ වෙනවා අඩුයි, වනාත උප කරන්නත් අඩුයි. අද කලාතුරකට පස්සේ ගොවිතැනම් බතක් කරන කෙනාට කුඹරේ කුඹර පිස්සු කරගෙන ඉන්න ගොඩක් වෙලා යනවා. ඒක නිසා මේ සම්මා වායාමයේ ගැන කතා කරනකොට ආධුනික යෝගාවචරය සෑහෙන ආයෝජනයක් කරනවා නමුත් ඒ ගත්ත ගැම්ම සතතාභ්‍යාසයෙන් නිචිපතා පැවැත්වීමෙන් පුහුණුවට යන්න දෙන්න සෝ ඒක වල් බී වෙන්න දුන්නොත් අනිත් දවසේ යනකොට ලොකු බලාපොරොත්තු සුන්වීමක් ඇති වෙනවා ආයෙත් තිබුණු ගන්නතම වල් ගන්න වල් බීලා වගේ හැබැයි හොඳට ආධුනිකක පැත්ත නෙවෙයි ඉහළ පැත්තෙන් බලුවොත් ඒ ඒ මට්ටම් ගත කරන එක නෙවෙයි බලුවොත් එනවා මේක හරියට කැලේ ගමන් කරන මිනිස්සේ මේ ගමේ ඉඳලා එහා ගමට පාරක් හදාගන්න හිටියා. නමුත් ගම් වල වෙච්ච මොකක් හරි ආරවුලක් නිසා හෝ අලාපාලුවක් නිසා ඒ ගමෙන් මේ ගමට යන ගමන අඩු වුණොත් ආයෙ කැලේ වෙනවා. නමුත් ආයෙ දවසක කැලේ ගම් වල ප්‍රබෝධයක් ඇතිලා යන්න ගත්තොත් අර කැලේ වැහුනට මහා ගස් නෑ ඒ පාරේ. තියෙන පොඩි ලපටි පැල. කැත්තෙන් කපාගෙන යන්න පුළුවන්. අන්තිම ගිය බාරේ ලකුණක් තියෙනවා. ඒක නිසා ආධුනික යෝගාවචරය සියලු බලාපොරොත්තු සිං කරන්න ඕනේ නෑ. නැවත යනකොට කැලේ වෙයිලා තියෙනවා. අnder ඇවිල්ලා තියෙන පුංචි කස්ටියක් විතරයි. සුද්ධ කරගෙන යන්න පුළුවන්. නමුත් අනිත් දවසේ බලාපොරොත්තු සුන් වෙන විදිහට මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. ඉතින් ඒක නිසා මහා ලොකු අසවල්ලන්න යන්නත් එපා. ඉහළ මට්ටම් කල්පනා කරන්න බෑ හැමදාම ආධුනිකෙක් විදිහට ඒ ආයෝජනය කරන්න බලාගෙන යන්නේ කියලා කියනවා. ඒ විදිහට සම්මා වායාමය ගැන කතා කරනකොට සර්වචනාංශයේ දේශනා කරලා තියෙන්නේ ඒ සම්මා වායාමය අතර මම විස්තර වශයෙන් කියනකොට සම්මා වාචා කියන එක බොරු කියලා මේ සත්‍යන පරිසරයෙන් තුනක් තමයි විස්තර කරන්නේ. සම්මා කම්මන්තේ කියන එක හොරකම සතුන් මැරීම හොරකම සහ කාමීච්ඡාචාරය වශයෙන් පේනවා. ඊට පස්සේ ආජීවය මිච්ඡාජීවය වැරදි ජීවන රටා පහකට කඩලා විස්තර කරනවා. මේකෙත් මේ විදිහට විස්තර වෙන සම්මා වායාමයේ විස්තර කරන්නේ නූපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා ව්‍යායාමයේ පළවෙනි එක. උපන් අකුසල් දුරු කිරීම සඳහා ගන්නා ව්‍යායාමයේ දෙක. නූපන් කුසල් නොයිපද වීම සඳහා ගන්නා ව්‍යාපාරයේ තුන. ඊට පස්සේ උපන් කුසල් වැටෙන්න දෙන්න නැතුව දිගට පවත්වාගෙන යාම සඳහා ඇති වෙන ප්‍රයත්නයේ කියනවා හතරවෙනි කියලා. අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති කියලා කියනවා. එතෙන් හොඳට බලන්න පවුණු කිරීම තමයි ඉස්සලා කරන්න කියන්නේ. පින් පිළිබඳව පස්සේ කතා කරන්නේ. මේ තමයි ධර්මයේ ඉදිරිපත් කරන්න හැදී ධර්මයේ තියෙන සම්බපාපස්සා කරනවා කියන එක තමයි පටන් ගන්න. පස්සේ තමයි කුසලසෝප සම්පදාය එන්නේ. මොකද ආගමේ කවුන කිරීමක් ගැන කතා කරන්නේ පින් කිරීමක් ඉස්සරහ කරගෙන කියනවා. ඉතින් මේ නිසා උඟ දෙනෙක් ව්‍යාවෘත වෙනවා පින් කිරීමේ කටයුත්තේදී. හැබැයි ඒක වාසියක් වෙනවා. මොකද පින් කරනකොට පව් වෙනවා අඩුකම. නමුත් මේ පොත්ත ගලවලා කෙලින්ම කියනවා නම් කියන්නේ පව් නොකර සිටීම තමයි බුද්ධ සීල බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඉතින් ඒ නිසා භාවනා කරලා මේ පවුණු කිරීම කියන එක උහුවාදක් කරන මම මේ කතා කරන්නේ. භාවනා කරලා ඒ භාවනා පරියන්කේ 100%ක් සාර්ථක වුණා. සීලාංග සියල්ලම සම්පූර්ණ වෙලා තියෙනවානේ. ගුරුවක් කියලාක් කියලා දෙන පරිපෝෂණ සිද්ධ වෙන්නේ සතික් පැරීමක් කරගම් කිරීමක් කාමීච්ඡාචාරයක් වෙන්නේ. ඒ පවුණු කිරීම 100%ක්ම සිද්ධ වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රයත්නයක්. නියම සම්මා වායාමයක් සිද්ධ වෙලා තියෙනවා. නම කවදාහකත් යෝගාසනයට කල්පනා වෙන්නේ නැහැ. මම මේ පැයේ භාවනා නොකළා නම් කොච්චර හිස් වචන කතා කරයි. කොච්චර කටයුතු වෙනදනේ බොරු කියයි. යනකොට එනකොට මොන තරම් සතුන් මැරීම් වෙන්නේ ඉඳී කියනවා. දැන නොදැන අන්නදු දෙයක් මෙතෙන් කරන අතරින් කියන්නේ ඉඳී කියනවා. කාමීච්ඡාචාරය කියලා දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වෙලා මයිතුන හේවණේ නොකලට නොබැලිය යුතු දේවල් බැලීම දසන කාමී. නෑ යුතු දේවල් ඇහිම ශවන කාමී. සමුල්ලේපණය. කොච්චර දු සිටු වෙන්නේ ඉතින්. ඒක නිසා ඒ භාවනා මධ්‍යස්ථානයේ යෑමෙන් නැත්නම් අඩු ගානේ කය සලවන්නේ නැති එක තැනක තබා තැබීමෙන් වචනය නොබිනීමෙන් පුදුමාකාර විදිහේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්තං ජනේතු වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාච පදහති කියන එක සීල මට්ටමේ 100%ක් සම්පූර්ණ වෙනවා. මොකද අවාසනාවට වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අන්තිමට සඳහන් කරන සම්මා සමාධියට තියෙන බරපතල කැමැත්ත නිසා ඒ ස්ථය තුන සමාධිය ආවේ නැත්නම් අපි සියල්ල පිළිබඳව බලාපොරොත්තු සුන් කරගෙන පශ්චාත්තාපයටපත් වෙනවා. මේ පශ්චාත්තාපයත් නිවර්ණයක්. ඒ තමන් කනගාටු වෙන එකක් නීවරණයක්. වොමනාවෙන් දාගන්න එක. භාවනා නොවන එක වෙනම කතාවක්. අනුගාමික සීල සමාදානයක් වෙනවා කියලා දාන්නරි. මෙහෙමවත් ඉන්න හම්බුන ඇති කියනවනම් කොච්චර වටිනවද කියලා. අපි හිතමු මෙහෙම සියදී පුද්ගලයාට ඒ භාවනා කාලය තුල අපි මතක් කරා වගේ එක චිත්තක්ෂණයක ආස්වාසේ මත වෙනට ආස්වාසේ බව දැනගැනීමේ ශක්තිය තිබුණා කියලා. පිම්බීමක් මතුවෙන. පිම්බීම නැතුණා කියලා දන්නයි කියන්නේ. සක්මන් කරනවා නම් මේ වම කියන්නේ කියලා වම කියනකොට වම මෙනෙහි කරගන්න පුළුවන් උනායි කියලා. අන්නේ චිත්තක්ෂණයක් කරගත්තොත් හරියට Taman භාවනා කිරීමට ගන්නා වූ මූල කර්මස්ථානය. මූණට මූණ දාලා ඒකට මේ විතක්කේ කියන සම්මා සංකප්පය වම කියනකොට වම බව දන්නකම. සම විතක්ක. නැත්නම් සම සංකප්පය. එහෙම නැත්නම් ආස්වාද කරනකොට ආස්වාසේ බව දන්න බව. ප්‍රසවාස කරන ප්‍රසවාසයේ බව දන්නවා. පින්දෙන වෙලාවෙත් පින්දෙන බව දන්නවා. හැකින බව හැකින බව දන්නවනම් අන්නේ අරමුණට ඍජුව මුහුණ දෙන චිත්තක්ෂණයක් ගත්තොත් ඒ චිත්තක්ෂණයේ කිසියම් රාගයක් පිටිට බෑනේ. පොදු ආශාසය දැක්කයි කියලා ඒකට අභිනතියක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂයක් පහළ වෙන්නේ ඉඩකුත් නැහැ. ඒ වගේම ආස්වාසේ ආස්වාසේ බව දන්න ඥානය නිසා අවිද්‍යාවකුත් නැහැ. මෝහයකුත් නැහැ. මෝහේ තියෙනවා ආස්වාසේලාදී ප්‍රසවාසී කියලා කල්පනා කරා. ප්‍රසවාසලාදී ආස්වාසී කියලා කල්පනා කරා. වම තියෙනකොට දකුණ කියන්නේ. දකුණ කරන වම ඒකට මෝහය කියන්නේ. වම තියෙනකොට වම මෙනෙහි කරනවා නම් දකුණ තියෙනකොට දකුණ මෙනෙහි කරනවා නම් ඒ රාගය පහළ වෙන්නේ නැහැ, ද්වේෂය පහළ වෙන්නේ නැහැ, මෝහය පහළ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ චිත්තක්ෂණයේ අනුපන්නානං අපාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය කියන විතරක් නෙවෙයි තාම උපදවාගත්තේ නැති කුසල ධර්ම පහළ වෙන්නත් හොඳ පදනම සකස් ඉතින් මේ මේ කාරණා මම ඉස්මතු කෙරුවේ මේ අතරමැදදී මොකද කිසිම කෙනෙක් නෑ භාවනා මධ්‍යස්ථානයකෝ මේ වගේ තැනක ඒ වගේ වම තියෙනකොට වම මෙනෙහි කරගන්න බැහැ. දකුණ තියෙනකොට දකුණ මෙනෙහි කරන්න බැහැ. ආස්වාද ප්‍රසආරෝ පිඹීමයි. මේ ඒකෙන් පේන දින අපි භාවනාවට නුරුසෝ. අපි භාවනාවට භෞය කුක්කලියෝ. භාවනාව තියෙන කියන. නමුත් අපි කොන්දලට පෙළ කියන්නේ අපි භාවනා ජීවිතයේ අභිවෘද්ධිය කියලා කියන්නේ මේ ඇති කරගත්ත සම්මා සංකප්පය